මේ මාස ගණනක් කතා කළේ අම්මකත් සූත්‍රයේම කරුණ පිළිබඳව. ඒ කිරීමට හේතු වූයේ මුතුන බින්දන්නව අපේ බුදුරජාණන් වහන්සේ මේ කවස්තාවලදී විසුණු වහන්සේට ප්‍රකාශ කර ප්‍රකාශ කර තිබෙනවා. මහණෙනි නුඹලාට ඇඳුම්කම් දෙන අය ඉන්නවා. නුඹලා කියන දේ අසාගත යුතුයි කියා සලකන අයද නම් ඒ වගේම නුඹලා කියන දේ පිළිගන්නා නෑ යම් මේ නෑ යම් ආදීන් සිටිත් නම් ඔවුන්ට නුඹලා විසින් කළ යුතු උපකාරය නම් ඒ අය චතුරාර්ය සත්‍යෙහි පිළිගන්නේ දැන් මේ ධම්මචක්ක පවත්තන සූත්‍රයේදී එන්නේ චතුරාර්ය සත්‍යය චතුරාර්ය සත්‍යයේ කියන එකෙන් අපිට තේරෙනවා. ඒ ඒ සත්‍යයන්ට වඩා උසස් තවත් සත්‍යයන් නැති බව. ඒ සත්‍යය මේ ආකාරයෙන් දක්වන්නට පුළුවන්. ඇත්ත කියන ඇත්තයි කියන එක ඒ සමුදි වශයෙන් සත්‍යයන් කියනවා. පිළිගැනීමේ හැටියට, ලෝකයා කලකන හැටියට සත්‍ය වෙන කරුණක්. ඒ වගේම මේ ලෝකයන් ලෝකයා පිළිගන්නා සත්‍යය තවත් සත්‍යයකලා බලන විට අසත්‍ය වෙන අවස්ථාවක් තියෙනවා. ඒ ඒ පරමාර්ථ සත්‍යෙහිලා බලන විට ඒ සම්මුති සත්‍යෙහි සම්මුතියෙහි සත්‍ය වශයෙන් දක්වන කරුණු පරමාර්ථ සත්‍යෙහිලා සත්‍යය කියන්නට බෑ. පරමාර්ථ සත්‍ය වශයෙන් ඒවා සත්‍යම වේ. ඒ සම්මුති પરමාර්ථ කියන දෙයාකා දෙවදෑනු වූ සත්‍යය ආර්ය සත්‍යීලා බලන විට ඒ වෙනස් වෙන අවස්ථාවක් දැන් අපි එක කාරණයක් ගතහොත් පරමාර්ථ සත්‍ය වශයෙන් කලකන විට අප දන්නවා වේදනා කියන ධර්මයක් තිබෙනවා. ඒ වේදනාව අනුභවන වශයෙන් පෙරදෑරීම් බවක් ඉන්ද්‍රිය වශයෙන් පස්සදෑරුම් බවත් අප ඉගෙන ගන්න. අනුභවන වශයෙන් සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියා තුනක් වන අතර ඉන්ද්‍රිය භේදයෙන් සුඛ වේදනා, සෝමනස්ස වේදනා, දුක් වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ෂා වේදනා කියා පස්සදෑරුම්. ඒ අනුභවන භේදයෙන් හෝ එහෙම නැත්නම් ඉන්ද්‍රිය පිළිදෙයෙන් ගන්නා විට ඒ වේදනාවේ කෙනෙක් අවන්නට කැමති ප්‍රිය කරන මනාපවන වේදනා ඇතියට දක්වන්නට පුළුවන් සෝමනස්ස සුඛ නැත්නම් සුඛ සෝමනස්ස කියන මේ ඒ සුඛය සෝමනස්සය කියන මේවා විඳීම් වශයෙන් ඇතිවුවත් ඒකට පරමාර්ථ වශයෙන් විද්‍යමාන වුවත් ආර්ය සත්‍යෙහිලා බලන විට මේ සියලුම විලීන් ඇතුළු කරන්නේ දුකයි කියන මේ දුක්ඛ සත්‍යෙහිලා ගන්න. එනිසායි බුදුරජාණන් වහන්සේ යං කිංචි වේදිතං සබ්බං සං දුක්ඛස්මිති වදාමි යන්නේ දේශනාකට කියලා. යම් තාක් විලීන් වෙත් විලීන් වෙත්න. මේ විලීන් සියල්ලම ඒවායේ සුඛ බව, රෝමනස්ස බව, දුක්ඛ බව, රෝමනස්ස බව, දේක්ෂා බව කියන මෙය එසේ වෙතත් ඒ සියල්ලම ඇතුළු වන්නේ දුකයි කියන දුක. දුක් කියන දුක. ඒ නිසා ඒ ආර්ය සත්‍යය කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කිරීම ලේසියෙන් කළ හැක්කක් නෙවෙයි. ඒ සඳහා සාමාන්‍ය උත්සාහයකට වඩා බලවත් උත්සාහයක් වීර්යය යෙදිය යුතුයි. ඒ සත්‍යයන් කවරෙක් හෝ යම් කිසි අවස්ථාවකදී ප්‍රත්‍යක්ෂ කළේ නැහැ. ඒ අවස්ථාවේදී තමයි එතනස්සා මේ බුදුදහම බුදුදහම අනුව පිළිපැද ලැබිය යුතු ප්‍රතිඵල ලැබූ දැනත් එකයි කියා කිය හැකි වන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ලෝක පහළ වීමෙන් ලෝකයාට ලැබුණු ප්‍රධාන කාරණය ඇතියට සැලකිය යුතු වන්නේ මේ චතුරාර්ය සත්‍යය පිළිබඳ වූ දේශනාව. ඒ නිසා තමයි අර සීහ සූත්‍රය කියන සූත්‍රයක් තිබෙනවා. ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළනවා උන්වහන්සේ ලෝකෙහි පහළ වෙලා ඒ දුකත් දුක ඇතිවීමේ හේතුවත් නිවනත් නිවනට මඟක් කියන මේ චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කරපු තුරු දෙවිවරු අතර බොහොම සැප විඳින මහේශාක්‍ය දෙවිවරු විමන්වල වාසය කරන දෙවිවරු ඒ අය බොහොම උදම් වී සිටියා ප්‍රීති වී සිටියා තමා ලබන් තම තමන් ලබා පිළෙන මේ සැපය පිළිබඳ මේ සැපයට ගිජු තම ඇති කරගෙන හරියට සිතාගෙන සිටියේ තුමු නොමරෙන්න වුන් ලෙස ඒ විදිහට ඒ සැපිරි ඇලී සිටි බුදුරජාණන් වහන්සේ ඒ චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මයේ දේශනා කළ විට වුණට වැටහීම ඇති වුණා. අහෝ අප මෙතෙක් කල මේ අනිත්‍ය වූ දෙයක් නිට්ටයයි කියා සලකාගෙන සිටියා නොවේද? දුක් වූ දෙයක් සැපයයි කියා සලකාගෙන සිටියා නොවේද? අනාත්ම වූ දෙයක් ආත්මයයි කියා සලකාගෙන සිටියා නොවේද කියා ඔවුන් භයට සම්ත්‍රාසයට පත්වන බව බුදුරජාණන් වහන්සේ සිහිය සූත්‍රයේදී දේශනා කළා. ඒ නිසා බණ ඇසීම වශයෙන් දේශනාවකට සවන් දීම වශයෙන් ඒ සවන් දීමෙන් අප ලබාගත යුතු දැනුමක් තිබෙනවා ධර්මයේ පිළිබඳ. දැනීමක් ලබනවා. ඒ දැනීම අතර උසස්ම ප්‍රධානම දැනීමේ කියා කිය යුතු වන්නේ මේ චතුරාර්ය සත්‍යයේ පිළිබඳව ඇති කරගන්නා දැනීම. ඒ දැනීම සුතමය ඥානීය වශයෙන් උපදවා ගත ගැනීම සුතමය ඥානීය වශයෙන් අසා දැන ගැනීම. ඒ අසා දැන ගැනීම නිසා එතෙක් Taman නොදැන සිටි කරුණු දැන ගන්නවා. ඒ දැන ගැනීම නුවණ ඇතිවීමට කාරණයක් වෙනවා. ඒ නිසා එසේ අසා අසා ඇසීම නිසා ඇති කරගන්නා ඒ නුවණ තමා සෝතාවධාමී ප්‍රඥා සුතමේ ඥානක්. ඒ ඥානයත් ඕන කරනවා සුතමේ ඥානය නැතිව. නැතිව කෙනෙකුට මේ ධර්මයේ පිළිබඳ කටයුතු හරි හැටියට සිදු කරන්නට බැරි වෙනවා. යටත් පිළිසෙයින් අඩු ගන්න හරි විදිහට දිනක් කරන්නට. ඒ ගැනීම උනතර. දිනක් දිනක් කියනකොට අපි දන්නවනේ දන් දීම දිනක් සීල් රැකීම පිනක්, භාවනා කිරීම පිනක්, වතාවක් කිරීම පිනක්, පින් දීම පිනක්, පින් අනුමෝදන් වීම පිනක්, බණ කීම පිනක්, බණ ඇසීම පිනක්, ඔය ආදි වශයෙන් අපි පින්නේ කියා සැලකෙන ඒවා තිබෙනවා. ඊබඳු පිනක් හෝ හරි හැටියට කරන්න. ධර්මයේ පිළිබඳව ඒ පින් කරන අයුන් පවා දැන ගැනීම වශයෙන් ඇති කර ගන්නා ලද සෝතාවධානයේ ප්‍රඥාවක් කෙනෙකුට ඉදෙන්නට ඕන. ඒ නිසා ඇසීම බොහොම ශස්තික අසන්නට ඕන. ඒ ඇසීම ගැන බොහෝම මේ සැලකිල්ලක් දක්වන්නටත් ඕන. සමහර මා දන්නවා සමහර කියනවා දැන් අපි අහලා තිබෙන ඕන කල. දැන් තිබෙන්නේ පිළිපැදීම පමණයි. ඒ නිසා අපි අසන්නට යන්න ඕනේ නැtei කියලා. එහෙම අදහසකුත් සමහරෙකුට ඇති වෙනවා. ඒක වැරදි. බණ ඇසීමේ කියන එකම ඒ ඒ වගේම බණ කීවේ කියන එකත් ඒ ප්‍රතිපත්තියටම අදාළ දෙයක්. ඒ කියන්නේ දැන් කර්මස්ථානයක් ගතකොන් ඒ කර්මස්ථානයෙන් විනිර්මුක්තයි කියන්නට බෑ බණ ඇසීම සහ බණ කීම. ඒ මොකද කර්මස්ථානයකින් බලාපොරොත්තු වෙන්නේ සිත ඒ රූප ශබ්ද ගන්ධ රස පුත්තබ්බ ධම්ම කියන මේ සිත అలවන ධර්මයන් කරා ඇදයාගෙන යාම එහෙම නැත්නම් සිතේ කනස්සල්ල ගැටීම ඇති කරන දේවල් කරා ඇදගෙන යාම නැවැත්වීම සඳහා කරන උත්සාහයක් තමයි භාවනා කරනවා කියන්නේ. ඒ කර්මස්ථානයක් වඩනවා. ඉතින් ඒ කර්මස්ථානය දෙවදෑරුම් වශයෙන් දක්වනවා සමත කර්මස්ථාන, විදර්ශනා කර්මස්ථාන. ඒ සමත කර්මස්ථානයේද නීවරණ සංසර්ගයේ නීවරණ ප්‍රධාන කොට ඇති ඒ අකුසල ධර්මයන් සිතෙහි හත ගැනීම වළක්වාලීමක් කරන අතර විදර්ශනා කර්මස්ථානෙහිදී ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ ඒ පළමු කොට ඒ නීවරණ ධර්මයන් නැවත නැවත තමන්ගේ సంతානෙ ඉදීම වළක්වලා ඒ චිත්ත සමාධිය පළමු කොට උපදවාගෙන ඉන් අනතුරුව විදර්ශනා ප්‍රඥාව ඇති කර ගැනීම. එතකොට මේ දෙකේදීම මේ අවස්ථා දෙකේදීම කෙනෙකුට ඒ పూర్ව භාග වශයෙන් උපදන ධර්ම මොනවද කියලා ඇසුවොත් කිව යුතු තිබෙන්නේ මේ කාමාවචර කුසල්සිත. ඒ වඩා කුණින් කියනවා නම් කිව යුතු තිබෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල්ස. එහෙම තමයි භාවනා මේ බණ කීමේදී හා බණ ඇසීමේදී වන්නේ. සිත මනසේ පවත්වාගෙන ඒ බණ කීම සහ බණ ඇසීම කරනවා නම් ඒ කාලය තුලදී Tamange సంతානෙ අකුසලයන්ට ඉපදීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කුසල ධර්මයන්ගෙන් යුක්තවයි සිටින්නේ. ඒ නිසා මේ බණ ඇසීම ද අනුතුරුව පුළුවන් කෙනෙකුට Tamange කර්මස්ථානේ ඊළඟට පටන්ගෙන වඩන්න. ඒ නිසා බණ ඇසීමේ කියන්නේ ඒ එහෙම කියන්නේ හැම දිනාම අන්තිමටම උසස් තත්වයෙන් ධර්මය දැනගෙන ඉන්නවයි කියලා කියන්නට බෑ. අප කවුරුවත් බණ අහන්නට ඕන. බණ ඇසීමේ කියන එක බුදුරජාණන් වහන්සේ ඒ තමන් වහන්සේගේ ආදර්ශයෙන්ද දක්වලා තියෙනවා. දක්වලා තියෙනවා. ඒ නිසා බණ අහන්නට ඕන. හැබැයි ඒ අහන්නට ඕන හොඳ අදහසක් ඇති. කුමටද අහන්නේ කියලා දැනගෙන. සමහර විට කෙනෙක් කියන්නට පුළුවන් මට වුමනා කරනවා මේ ධර්මයේ පිළිබඳව මේ කරුණු හරි හැටියට දැනගන්නට එයින් Taman බලාපොරොත්තු වන්නේ වෙන ආගමිකයන් වෙන දෘෂ්ටිකයන් සමග වාද විවාදවලට පටලැවෙන්න. වාද කරන්න සමහරු එහෙමම කියලා කියනවා. බණ ඉගෙන ගන්නට ඕනේ වාද කරන්න. ඉතින් මා ඒ අයද කියන්නේ වාද කරන්නට නම් අදහස් කරන්නේ බණ ඉගෙන ගන්නේ නැතුව ඉන්න එක වඩා හොඳයි. ඒ මොකද වාද කරන්නට නෙමෙයි බණ ඉගෙන ගන්න. වාදය කියන එක ඕන කෙනෙකුට කරන්නට පුළුවන් දෙයක්. සමහර විටක අපි දන්නවා වාදයෙන් ජයග්‍රහණය කරන අය සිටිනවා. ඒ ජයග්‍රහණය වුවත් ඒ ඇත්තටම සත්‍ය වශයෙන්ම ලැබිය යුතුම ජයග්‍රහණයක් නෙවෙයි. සමහර විටක හොඳටම ධම්ම ධර්මයේ පැත්ත කියන්නට කෙනෙකුට බැරි විය හැකි අධර්මය ප්‍රකාශ කරලා කෙනෙකුට ජය ලබන්න පුළුවන්. ඒකෙන් කියන්නේ නැහැ ඒ වාදයේ වාදයේ හොඳ එකක්. ඒ නිසා බුද්ධ학මේ එහෙම ඉන්නේ නැහැ. දැන් වෙන දෘෂ්ටිකයන් පිළිබඳව නම් එහෙම වාද ගැන කියනවා. ඔබ මේ ධර්මය දන්නේ නැහැ. මායි මේ ධර්මය දන්නේ. මේ දැන් මම ඔබට වාදයේ ආරෝපණය කරන්න දෙනවා. ඒ නිසා පුළුවන් නම් ඒ භාවයෙන් මිදෙන්න කියලා එහෙම මේ ඔබ මුලින් කිය යුතු දේ පසුයි කීවේ පසුව කිය යුතු දේ මුලදී කීවේ ඔය විදිහේ වාද විවාද ඇති වුණු අවස්ථා පිළිබඳව බණ පොතේ සඳහන් වෙනවා ඒ බුද්ධ ආගමේ භික්ෂුන් වහන්සේ අතර නෙවෙයි වෙන දෘෂ්ටිකයක් බුද්ධ ආගමේ තිබෙන්නේ එහෙම වාද කිරීමක් නෙවෙයි බුද්ධ ආගමේ තිබෙන්නේ දැන ගැනීම සහ ඊළඟට පිළිපැදීම පිළිපැදීම බුද්ධ ධර්මයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ අදහස් කරන්නේ නැහැ. අන්න යන්ව ඔවුන්ගේ නොකමැත්තෙන් වුවත් මේ ආගමට හරවා ගන්න. අපිට එහෙම කිසිම උවමනාවක් එහෙම බුද්ධ ධර්මයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ දුන්නු දන්නවනේ. උපාලි ඉඳපතියා බුදුරජාණන් වහන්සේත් සමග වාද කරන්නටයි කියේ. ඒ ඔවුන්ගේ වාද කරා. විගන්තනාත පුත්‍රයන් විශ්‍රාවකේ වාද කරන්නට කිව්වා. බුදුරජාණන් වහන්සේත් සමග ඇති වුණු කතා බහේදී ඔහු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වුණා. ශ්‍රාවකයෙක් වෙලා ඊළඟට කීවනේ මේ නිගන්ඨයන්ට මින් පසු දන් දෙන්නෙත් නැtei. දන් දෙන්නෙත් නැtei. තමන් බුද්ධ학ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවය බලාපොරොත්තු වෙන්නේ කිව්වා. ඔය වගේ ප්‍රසිද්ධයි. ওই විදිහට ඉක්මන් වෙන එක හොඳ නැහැ. සිතලා බලන්න. එහෙම දේශනා. දැන් එතකොට මේ බුද්ධහගේ මේ සත්‍යත්වය ඒකයි. දැන් ඔබ වගේ ප්‍රසිද්ධ කෙනෙක් මේ විදිහට ඉක්මනින් මේ වෙනස් වෙන එක සුදුසු නෑ කල්පනා කරලා හිතලා සලකලා බලන්න. එහෙම කියන මේ ශාස්ත්‍රවරු නැත්නම් ඒ ශාස්ත්‍රවරුන්ගේ අනුගාමිකයෝ කොයි ශාස්ත්‍රයකද ලැබෙන්නේ? බුද්ධ ශාස්ත්‍රයේ විශ්ව ඒ මොකද අපට උවමනා කරන්නේ උදාහරණයෙන් බලාපොරොත්තු වෙන්නේ කාවත් හැරවීම කියන එක නෙවෙයි. නමුත් ඒ දැනත්තන් හැරෙනවා නම් ඉතා හොඳයි. හොඳයි. නමුත් ඒක මේ බලයකින් හෝ එහෙම නැත්නම් උන් මේ අදහන ආගමට සමච්චල් කරලා එක නිකම් විමිට පාගලා දාලා එහෙම කරන්න බලන්න. එහෙම බුද්ධ ධර්මයේ ඉගැන්වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ මේ අනුශාසනාව ඒ වූ පරිදි පිළිගත්ත කෙනෙක් තමයි ධර්මාශෝක රජතුමා. ඒ නිසා එතුමා කියවනේ කවුරු හරි අන්‍යයන්ගේ ආගමට නිന്ദා පරිභව කරනවා නම් ඒ ඉමගින් ඒත නැත්තා තමන්ගේ ආගමට නිന്ദා කරන කෙනෙක් කියලා. එහෙම එතුමා දැක්කේ. ඒක ඇත්ත. මොකද අපිට බෑ කාටවත් නිന്ദා කරන්න. අපි දැනගන්න ඕනේ අපි අපි පිළිගන්නවා අපේ ධර්මය සත්‍ය වූ ධර්මය. ආර්ය සත්‍යයි මේ දේශනා කරන්නේ. ඉතින් මේ ආර්ය සත්‍යය යම් දේශනා කර තිබෙන මේ ධර්මයේ පිළිගන්න අය බලාපොරොත්තු වන්නේ ආර්ය භාවයට පැමිණීමට ආර්ය භාවයට කියන්නේ මේ මනුෂ්‍ය වර්ගයා සිටිනවානේ ආර්යය කියලා. ඒ ඒ භාවයට පැමිණීමට නෙමෙයි. ඒ භාවයට නෙමෙයි ආර්ය භාවයට කියන්නේ ඒ සෝවාන් ආදී මාර්ගඵල ලබාගත් අය වීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඒකයි මේ ශාසනයේ පිළිපැදීමෙන් බලාපොරොත්තු වන දේ ආර්ය භාවය. අනේ ආර්ය භාවයට පැමිණෙන අය ඒ විදිහේ උසස් තත්වයන් ඇති කර ගන්නට ඕන ඒ தത്വයට පැමිණීමට පෙර. ඒ නිසා සාහතවත් නිന്ദා පරිභව කිරීම මේ ශාසනයෙහි ප්‍රතිපදාව නෙවේ. හා සමග හෝ වාද විවාද කිරීමේ කියන්නේ ඒකත් ප්‍රතිපදාව නෙවේ. සමහර විට එක සමහරුන්ට අන්‍යයන්ගේ දෘෂ්ටි පිළිබඳව කියවෙන විට ඒ අය ගැන ඒ අය කතා කරන විට ඔවුන්ගේ ධර්මයේ ප්‍රචාරය කරන විට එතන ටික තරහයි. තරහව. එහෙම තරහ වෙන්න කාරණයක් නැහැ. තරහව. මොකද ගන්නවානේ අර සංජයයේ උපතිස්ස පරිබ්‍රාජකයන් සහ කෝල් කෝලිත පරිබ්‍රාජකයන් පසුව දෙදෙනා බුද්ධ ශ්‍රාවකයන් වුණාට පසු ඉහින් අඬ ගැහුවානේ. බුදුජානන් වහන්සේ පැහැදකින්නට යන්න. ඔහු ප්‍රතික්ෂේප කළා ඒක. ඔහු ඇහුවා ඒ වෙනුවට ලෝකයේ කවුද පිරිස වැඩි පිරිස? නුවණ ඇති අයද නුවණ නැති අයද? නුවණ නැති අයනේ වැඩි වඩා ඉන්නේ. ඒ නුවණ නැති පිරිස මා කරා ඒවි. නුවණ තිබෙන අයයි ඔය ශ්‍රමණ බවත් ගෞතමයන් වෙන්නේ. ඒ මා කරා නුවණ නැති මිනිසුන්ව පරිහරණය කිරීම මම බාර ගන්නම් කියලා ඔහු නැවතුණා. ඔහු නැවතුණා. ඉතින් අර උපතිස්ස කෝලිත කියන ඒ දෙදෙනා කරත්ත කළා. එහෙම කරන්න ගියේ නෑ. ඇත්ත කියා දෙන්නම්. ඒ පිළිගන්නා හෝ නොපිළිගන්නා බව. ඒ ආයතත් පැවරෙන කාරණා. ඇත්ත කියා. අනේ වගේ. ඒ වගේ මේ ධර්මය ගැන කතා කරන විට කවදාවත් කාගේවත් හිත හොඳ කරන්නට එයි කියලා ධර්මයේට නොගැලපෙන දේවල් කියන්නට නම් කාගේවත් හිත නරක වෙනවයි කියලා කිය යුතු දේ නොකිය ඉන්නටත් නරකයි. නොකිය ඉන්නටත් නරකයි. ඒ මොකද ඒ ධර්මයේ යනවා දුස්සීලස්ස සීල කතා දුක් කතා. දුසී තනත්තාට සීලය පිළිබඳව කතා කරන විට ඒක නරක කතාවක්. නරක කතාවක්. ඒ සමහර විට එහෙම අප කතා කරන අවස්ථාවලදී ඒ තමා තුල තිබෙන ඒ විෂම ගති නිසා කෙනෙකුගේ සිත පෑරෙන්නට පුළුවන්. නමුත් ඒම නිසා කෙනෙක් ඒ පිළිබඳව කතා නොකර සිටිය යුතුයි කියලා එහෙම කියමනවා. එහෙම කියනවා. මොකද කෙනෙකුට තමා බොහෝ විට අපට අපගේ වැරදි පේන්නේ නැහැ. අපට අපගේ වැරදි පේන්නේ හරියට S2කට මේ කණ්ණාඩියක් වගේ දෙයක උපකාරයක් නැතිව තමන්ගේ මූණ පේන්නේ නැහැ. මූණ පේන්නේ නැහැ. මූණේ තියෙන කැලරේ මේ එහෙම නැත්නම් අපවිත්‍ර දෑ ගෑවිලා තිබෙනවා නම් ඒම තැන්. එහෙම පේන්නේ නැහැ. ඉතින් ඒක කවුරු හරි තමන්ට කියලා දෙනවා නම් ඒක නොසලකා හරිය යුතු කාරණයක් නෙවෙයිනේ. කාරණයක් නෙවෙයි. අන්න අපේ වැරදි අපිට පේන්නේ නැහැ. අපි හිතන්නේ අපි මොන හරි කරන විදිහ ඒක හරියටම හරි කියලා. නමුත් කවුරු හරි ඒ දේ Tamanට පෙන්වා දෙනවා නම් ඒ Tamanටම කතා කරලා පෙන්වා දෙන්නටත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහේ ප්‍රසිද්ධ කතාවකදී කියන කරුණු වශයෙන් Tamanට අසා දැනගන්නට ලැබෙන. එහෙම කොයි විදිහකින් වුණත් ඒ දැනගන්නට ලැබෙන දෙයින් Taman විසි ප්‍රයෝජන ගන්නට ඕන. ඒකයි මේ බුද්ධ ආගමෙන් ඔය ඇසීමෙන් බලාපොරොත්තු වෙන දේ. අසන්නේ කොමද? දැන් අපි යම් පිළිවෙතක දැන් අපි චතුරාර්ය සත්‍ය පිළිබඳව මේ පින්තුන්ට මෙතෙක් කල් කතා කළා. ඒ චතුරාර්ය සත්‍යෙහිදී අප ඉගෙන ගත්තා එකක් දුකයි කියන එක. දුක්ඛාර්ය සත්‍ය. දුක්ඛාර්ය සත්‍ය. එය අන්තිමටම මේ දැක්ුවේ සංක්ෂේපයෙන්ම දක්වන්නේ සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධා දුක්ඛ. කොටින්ම පවසන්නේ පංච උපාදාන ස්කන්ධයයි. දැන් ඒ පංච උපාදානස්කන්ධ දුක්ඛය කියන එක අප හැමදෙනාටම තිබෙන එකක්. කියන්නේ අපි කියලායි ඒක ගන්න. නමුත් එතන තිබෙන්නේ ඉන්නේ අපි නෙවෙයි. එතන තිබෙන්නේ දුක. පංච උපාදානස්කන්ධ දුක්ඛය. ඉතින් මේ දුක ඉබේ හටගත්ත දෙයක් නෙවෙයි. ඉබේ හටගත්ත දෙයක් නෙවෙයි. දැන් ඒ සලකනවා නම් මේ පංච උපාදානස්කන්ධයයි කියන්නේ මමයි කියලා. එහෙමනම් ඒ අනුසාරයෙන්ම කිය යුතු වෙනවා. ඒ දුකයි කියන්නේ මමයි කියලා. එතකොට ඒ දුක ඉබේ හටගන්න දෙයක් නෙවෙයි. කවුරුවත් හට ගැනීම දෙයක් නෙවෙයි. එහෙනම් ඒ දුක දුක උපදවාලම හේතු වෙනුයි හටගන්නේ. එහෙම සැලකෙන විට තමන්ගේ දුක්ඛ කාරණය දුක්ඛ ධර්ම මමයි කියලා ගන්නවා නම් ඒ මමයි කියන මේ දුක්ඛ ධර්මයන් උපදවාලු දැනස්තාව මමයි කියන්නට ඕනේ. ඒ මොකද මේ තමාය කියා සැලකන ලද ඒ ස්කන්ධයන්ටම සම්බන්ධ වූකුයි ඒ ස්කන්ධයන් ඇසුරෙහි පැවති නැත්නම් ඒ ස්කන්ධ වශයෙන් ස්කන්ධයන්ගේ ඒකදේශයක් වන ඒ કૃષ્ණා අවිද්‍යාව કૃષ્ණා ආදී ක්ලේශ ධර්ම ඒ නිසා ඒ වගකීම එහෙම පිටින් නැති වෙන්නේ කාටද? වෙන කිසිම කෙනෙකුට නෙවෙයි. ඒක තියෙන්නේ අපට. දැන් වෙන ආගමිකයන්ට නම් ඒ වගකීම වෙන කෙනෙකුට පවරත හැකියි. දැන් ඒ නිසා අපේ උවමනාවක් තිබුණ නෑ මේ ලෝකයට එන්න. එහෙම කියේ. නමුත් දෙවියෝ නැව්වා. ඉතින් නැව්වාම ඒ වගකීම සමුලින් කම් පාරගන්නට ඕනනේ. ඒ නිසාම තමයි මේ වගකීම බාරගත්තේ. මේ දෙවියන්ගේ යෝධිතය. අප සියලු දෙනාම වෙනුවෙන් එක අවස්ථාවකදී Tamanගේ ජීවිතය පූජා කරනවා. පූජා ඒ කලේ මේ ඔක්කොම වෙනුවෙන් එදා ඉපද සිටි අනාගතයේ උපදින්නා වූ හැම දෙනා දෙන්නෙන්මයි ඒ පරිත්‍යාගයේ කලේ ඒ කලේ ඒ පරිත්‍යාගයේ කලේ වෙන කිසි කෙනෙකු නෙවෙයි ඒ දෙවියෝව මනුෂ්‍ය ස්වරූපයෙන් මෙහාට ඇවිල්ලා කලේ ඒ පරිත්‍යාග. දැන් එහෙම එකක් අපිට කියන්නට බෑ. අපි එකිනෙක කියලා වග කියන්නට ඕනේ අප පිළිබඳ. ඒ නිසා තමයි අර කර්ම කතාවේ දක්වන්නේ යාදි යාදි සංවපතේ බීජා. තාදි සංහරතේ ඵල. කල්යාණකාරී කල්යාණ, පාපකාරීච්ච පාපක. යම් ආයුකින් යම් දමු මේ මේ බීජයක් නම් තමා රෝපණය කළේ. ඒ රෝපණය කළ බීජයට අනුරූප වූ අස්වැන්නකුයි Tamanට ලබන්නට සිදුවන්නේ. ඒ නිසා ඒ වගේ හරියට කල්යාණකාරී කල්යාණ තමා සිදු කළේ යහපත් ක්‍රියාවක් නම් හොඳ දෙයක් නම් ඒකට යහපත් විපාකයක් ලැබෙනවා. පාපකාරීච්ච පාපකම්. ලාමක වූ අකුසලයක් නම් තමා සිදු කළේ ඊට ගැළපෙන විපාකයක් ලැබෙනවා ඒ කර්ම කතා. දැන් ඒක තුනක් සැලකන විට සම්මුතිහි පිහිටානේ කර්ම කතාව දක්වන්නේ. ඒ කර්ම කතාව සම්මුතිහි පිහිටා ගන්න විට මාතල වරදට මාතල පාපයට විපාකයේ අක්ෂල විපාකයේ මමමයි විඳින්නට ඕන. මාතල කුසල කර්මෙහි විපාකයේ මමමයි විඳින්නේ. ඒ සම්මුති වශයෙන්. සම්මුති වශයෙන් ගන්න. ඒ එහෙමයි එන්නේ. දැන් ඒ කර්මයි විපාකයි කර්මයි විපාකයි කියන මේ දෙක ඇති කරනවා විපා ප්‍රතිඵලය ලබනවා ඊළඟ ඇති කිරීමයි ප්‍රතිඵලය ලැබීමයි කියන මේ අයුරින් ඒ ඒ දේ කිරීමත් එහි විපාකයේ ලැබීමත් කියන මෙය සිදු කරගෙන යාමට නොවේයි බුදු ශා බුද්ධ ශාසනයක් ලෝකෙහි ඇතිවන්නේ. කර්මත් එහි විපාක. කර්මත් එහි විපාක. දැන් ඒක බුද්ධ ශාසනයක් නැති කාලයකදී නම් ඒ අනුශාසනාව තමයි කෙනෙකුට උසස් වශයෙන් කරන අනුශාසනයක් හැටියට දිය හැකි වන්නේ. කර්මයේ විපාක. කියන්නේ හොඳ දෙයක් කරන්නේ. අකුසලයෙන් වළකින්න යහපත ඉගෙනෙන්නේ. ඒ යහපතෙහි යෙදීම වශයෙන් රැස් කරනු ලබන ඒ පුණ්‍ය කර්මයාගේ විපාකය ලබන ඊට පිටත් කර කිසිවක් ඒ දැන් අන්‍ය ශාස්ත්‍රෝරේ ලබන්නට නෑ ඒ බුදුරජාණන් වහන්සේ නැමැති ශාස්ත්‍රඥ වහන්සේ ලෝකයාට වුණ මේ ධර්මයේ උන්වහන්සේ දක්වා වදාරනවා පිළිවෙත ප්‍රතිපත්තිය මේ කර්මයන් නැවත ඉපදීම ඇතිවීම බලප්පාලීම නැති කිරීම විනාශ ඒකනේ කර්මක්ෂය කරඥානය කියලා එකක් තියෙන්නේ කර්මක්ෂය කරඥාන ඒ නිසා කර්මයි විපාකයි කර්මයි විපාකයි ලබ ලබා සසර සැරිසරන්නට නෙවෙයි මේ ධර්මය මේ ධර්මයේ තිබෙන්නේ සසරින් නිදහස් වීම. ඒ නිසායි නිවන පිළිබඳව ඒ නිස්සරණයක් කියන්නේ. නිස්සරණත්වෝ විවේකත්වෝ අසංකතත්වෝ අමතත්වෝ කියා නිර්වාණය පිළිබඳව එන්නේ. ඒ නිස්සරණය මේ දුක් වූ ස්කන්ධයන්ගෙන් මේ දුක් සියල්ලගෙන් මිදුණු මේ දුක් වූ ස්කන්ධ පංචකයෙන් මිදුණු ඒ වගේම කෙලෙසුන්ගෙන් මිදුණු ස්වභාවය මේ කෙලෙසුන්ගෙන් මිදුණු ස්වභාවය දක්වන අර සංහාවෙන් අරමුණු කළ නොහැකි බව දක්වන තණ්හාය නිකන්තත්තා කියන්නේ මේ වචනේ. තණ්හාව කියන්නේ කෙලසුන්ගේ කෙලසුන් කෙලස් ධර්ම, ක්ලේශ ධර්ම දෙකක් පිළිනවා. ප්‍රධාන ක්ලේශ ධර්ම. ඒවා ඒ පටිච්ච සමුප්පාද ධර්මයේදී මූල ධර්ම වශයෙන් ගන්න. ඒ කියේ මේ පළමුවෙන්ම හටගත්තු ධර්ම කියන තේරුම නෙවෙයි. කරුණ වශයෙන් ගන්නා විට මේ ධර්ම දෙක සංසාර ගමනට අතිශයින්ම ඉවහල් වෙන ධර්ම දෙක. සංසාර. ඒ මොනවාද? අවිද්‍යාව, තණ්හාව. ඒනුන් දුර්ගති සංසාරයේහි සැරිසරීමට අතිශයින්ම ඉවහල් වන්නේ අවිද්‍යාව. සුගති සංසාරයේහි සැරිසරීමට අතිශයින් ඉවහල් වන්නේ තණ්හාව. මේ දෙකේම තිරෙනවා දුගති සුගති කියන දෙකටම යන බවක් ගෙන යන බවක්. නම් ප්‍රධාන වශයෙන් ගත්තල අවිද්‍යාව දුර්ගතියට ප්‍රධාන වශයෙන් හේතු වෙන එකක්. কৃষ্ণාව සුගති සංසාරෙහි සැරිසරීමට ප්‍රධාන වශයෙන් හේතු වෙන එකක්. ඒක අපිට පේනවානේ. දැන් අපි ප්‍රාර්ථනා කරනවා. මොන විදිහේද මිනිස් ලෝක, දෙව් ලෝක, බඹ ලෝක කියන මේ තැන්වල ඉදීමේ ප්‍රාර්ථනා දැන් ඒ ප්‍රාර්ථනාව કૃષ્ණා ප්‍රනිධියෙන් කරා. કૃષ્ණා ප්‍රාර්ථනා. ඒවාට කාම රාග, රූප රාග, අරූප රාග කියන මේ රාගය કૃષ્ණාවයි හේතුවන්නේ. يعني ඒ કૃષ્ණාව නෙවෙයි ඒවා පිළිබඳව ඇලෙන බවක් ඇතිවන්නේ. ඉතින් කුදු ඇලීම් මාත්‍රයකින් පමණක් එය සිදු කරගන්නට බෑ. දැන් දෙව්ලෝ උපදින්නට බලාපොරොත්තු වෙන කෙනෙක්ට මිනිදී උපදිනවා දෙව්ලොව ඉපදීමේ ආශාව. දෙව්ලොව යන දෙවියෙක් හැටියට ඉපදීමේ ආශාව. නමුත් දෙවියෙක් හැටියට ඉපදීමේ ආශාව තිබෙන හේතනත්තා ආශාව එසේම තිබියදී ඔහු සතුන් මරණ, සොරකම් කරන, කාම මිත්‍යාචාර කරන, බොරු කියන, කේලාම් කියන, පරුස වචන කියන, හිස් වචන කතා කරන, අවිද්‍යා, ව්‍යාපාද, මිච්ඡාදිත්‍ය කියන මේ අකුසල කර්මයන් සිදු කරන කෙනෙකුන්මයි ජීවත් වන්නේ අර කුසල පක්ෂය වින කියන මේ පැත්තට පැත්තේ කිසිවක් කරන්නේ නැහැ. ප්‍රාර්ථනාව පමණින් ඒ තනත්තාට යත හැකිද දෙව්ලොව යන්න බෑ. ඒ නිසා ඒ ප්‍රාර්ථනාව කියනවා නම් ඒ සමුද්ද කර ගැනීම සඳහා ඒ සඳහා කළ යුතු වැඩ පිළිවෙලෙහි යෙදෙන්නට ඕන. නමුත් ඒ පිළිවෙලෙහි ඒ වැඩ පිළිවෙලෙහි යෙදීමද යෙදීමටද මොහුව යොමු කළේ කුමකින්ද? අර දෙව්ලොව පිළිබඳව පවත්නා වූ তৃෂ්ණාවෙන්. ඒ නිසා එතනස්සා ඒ තමන් කරන ලද දින නිසා දෙව්ලොවට පැමුණුණා. ඒ දෙව්ලොවට පැමිණීමට අතිශයින් ඉවහල් වූ. ඒ කියන්නේ ඒ ඒ සිතම ඉවහල්ුණයි කියන එක නෙවෙයි. නමුත් දෙව්ලොව ඉපදීමට උපකාර වූ හේතු භූත වූ කර්මය සිදු කිරීමට තමන්ව මෙහෙයුවේ ඒ පැත්තට තල්ලු කර යවුවේ කුමක්ද? Tamante ඒ පිළිබඳව ඇති වූ තණ්හා ආශාව. ඒ නිසා ඒ සුගති සංසාරී ඉදීමට ප්‍රධාන හේතුවක් වන බැවින් එයද ඒ කර්ම නැත්නම් මේ පටිච්ච සමුප්පාද දේශනාවේදී එක් මූල ධර්මයක් විදිහට මේ මූලානි කියන එමෙතන අවිද්‍යාව අවිද්‍යාව දැන් ඒ তৃෂ්ණාව ඇති වුනේ අවිද්‍යාව නැති කෙනෙකුට නෙවෙයි. ඒකත් තේරුම් ගන්නට ඒ අවිද්‍යාව නිසා මේ তৃෂ්ණාවෙන් ආශා කරන ලද ඒ දිව්‍ය ලෝකයේ සංඛ්‍යාත නැත්නම් දිව්‍යාත්ම භාවයයි කියනු ලබන ඒ ස්කන්ධ පංචකයේ පිළිබඳ අර සංකත, සංතාප, විපරිණාම ආදී වශයෙන් එන ඒ දුක පෙන්වෙන්නේ නැහැ, පෙන්වෙන්නේ නැහැ. කියන දැක්. තමන්ට එහි ඇති දුක්ඛ දුක්ඛත්වය නොදැකූයේ අවිද්‍යාව. ඒ නිසා ඒ තෘෂ්ණාව තුනයි කියන්නේ අවිද්‍යාවෙන් කරන ලද මුලාව නිසා එහි යථාර්ථය නොදැනෙන බැරි තෘෂ්ණාවේ දීක ඇලුම් කළා. ඒ නිසා අවිද්‍යාව තෘෂ්ණා දෙකම හේතුයි. නමුත් ප්‍රධාන කාරණය හැටියට දක්වනවා එතන තෘෂ්ණාව. ඊළඟට දුර්ගති සංසාරෙහි සැසෙයි. දුර්ගතියට යාම. දුර්ගතියට යාමට ප්‍රධාන හේතුව වන්නේ අවිද්‍යාව කියන්නේ කවුද දුර්ගතියට යන්න ප්‍රාර්ථනා කරන්නේ? ආශා කරන්නේ. මම බල්ලෙක් වෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඈ එහෙම නැත්නම් මේ ගුණෙක් වෙනවා කියලා එහෙම ප්‍රාර්ථනා නැහැ. ප්‍රේතෙක් වෙනවා කියලා කවුරුවත් එහෙම ප්‍රාර්ථනා කරන්නේ නැහැ. එතකොට ඒ ඒකෙන් පේනවා ඒ පැත්තට එහාට ගමන් කරන්නට তৃෂ්ණාව නෙවෙයි හේතු වන්නේ. ඒ පිළිබඳ তৃෂ්ණාවක් මොහු ඇති කරගන්නේම නැහැ. তৃෂ්ණාවක් හේතු වෙනවා. ඒ කියන්නේ তৃෂ්ණාව තිබෙන නිසා තමයි මේ එහාට යන්නේ. නමුත් ප්‍රධාන කාරණය වෙන්නේ අවිද්‍යාව. ඒ නිසා අවිද්‍යාවෙන් මුලා වූ තැනත්තා තමාට ඊටාම අහිත පිණිස පවත්නා. ඒ ඉදිරි සංසාරයේදී අහිත පිණිස පවත්නා අකුසලයන් කරනවා. අකුසල. අනේ අකුසල් කිරීම අවිද්‍යාව පෙරදරි වෙලානි කරන්නේ. ඒ නිසානේ අකුසල් සිත පිළිබඳව කතා කරන විට එහි යෙදෙන චෛතසික ගැන කතා කරන විට අපි ඉගෙන ගන්නවා මෝහ අහිරික අනුත්ප්ප උද්ධච්ච කියන අකුසල චෛතසික හතර සබ්බා කුසල සාධාරණ චෛතසික හතරකයි. සියලුම අකුසල් සිත් වලට සාධාරණ චෛතසික හතරක්. එයින් පළමුවෙන් මෝහය පළවෙනිම දක්වන්නේ මෝහය. කියන්නේ හැම අකුසල් සිතකම මේ මෝහය පවතිනවා. ඒ මෝහයෙන් සිදුවන මුලාව දැන් මේ මෝහයෙන් සිදුවන මුලාව දුරින් සිට හේතු වෙනවා කුසලයේ. දුරින් සිටනේ. ඒ මෝහය අකුසල ධර්මයක්. ඒ අකුසලයක් වූ මෝහය කුසලය ඇති කර ගැනීමට හේතු වෙනවා ඉවහල් වෙනවා. ඒ ඉවහල් වන්නේ දුරින් සිට. ඒ නිසා තමයි එය ඒ අකුසල ධර්මයෝ කුසල ධර්මයන්ට ඇතැම් විටක බලවත් හේතු භාවයෙන් උපකාර කරනවා කියලා දක්වන්නේ අකුසල ධම්මා කුසලස්ස ධම්මස්ස ඒ පංචී උපනිශ්‍රේ පච්චේන පච්චයෝ කියලා ඉන්නේ ඒ අකුසල ධර්ම කුසල ධර්මයන්ට ඇතැම් විටක ඒ උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් පත්‍ය වෙන බලවත් හේතුව වෙනවා ඒක එහෙම මිසක දෙලින්ම ඒ උපකාරය කරන්නේ නැහැ. දෙලින්ම උපකාරය කරන්නේ නැති කියන්නේ කුසල් සිතක අකුසල ධර්ම උපදින්නේ නැහැ. අකුසල ධර්ම දුරින් සිට උපකාර කරනවා කියන්නේ ඒක. දුරින් සිටේ කියන්නේ දැන් තව විදියකින් කෙනෙක් තමා තුල ඇතිවන මානය නිසා බොහොම ඉහළින් දන් දෙනවා. තමන්ට මානිය උපදිනවා වෙන කෙනෙකු දන් දෙනවා දැකලා ඔහුට ඒකමනකින් එකමන දෙන්නට පුළුවන් නම් මා වැනි ධනෙ තිබෙන කෙනෙකුට ඊට වඩා කොයි තරම් ධන් වශයෙන් දෙන්නට පුළුවන්ද කියලා ඊට වැඩිය දෙනවා දෙනවා ඉතින් ඒ ඒ දන් දීමට තමාව මෙහෙයුවේ තමා තුල පැවති මානය නමුත් ඒ මානය කුසල්සිතේ උපදින්නේ නැහැ ඒ කුසල් සිතක් වශයෙන් තමන් මානයක් ඇති කරගත්තා නම් එතකොට පිනක් සිදු වෙන්නේ නැහැ. නමුත් එනකොට කුසල් සිත් ඉපදිලා ඒ ඉන්කම් කරනවා. මානයේ හේතුවෙන් තමන් කුසලයක් උපදවා ගත්තා. ඒ මානය උදව් වුණේ එකට යෙදී නෙවෙයි, ඒක සිතක යෙදিলা නෙවෙයි. ඒ ඇති වූ සිතෙන් මේ සිතට බලවත් හේතු භාවයෙන් කළ උපකාරයක් කළා. අන්න ඒ විදිහට ඒ විදිහට අවිද්‍යාව කුසල් කරන කුසල කරනෙහිදී උපකාර වන්නේ ඇතම් විටක ආරම්භන වශයෙන් එහෙම නැත්නම් උපරිෂ්ඨයේ වශයෙන් සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය ආදී ඒ උපකාර ලැබෙන්නේ නැහැ. ඒ උපකාර ලැබෙන්නේ අවිද්‍යාවෙන් කුසලයට. අවිද්‍යාවෙන් අකුසලයට නම් සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය ඒ උපකාර සියල්ලම පිළිමයි. මොකද අවිද්‍යාවෙන් කියන මෝහය අකුසල් සිතේම උපදිනවා. අවිද්‍යාව නැමැති මෝහය කුසල් සිතෙහි උපදින්නේ නැහැ. කුසල් සිතට අර උපනිශ්‍රේ වශයෙන් උපකාර කරනවා. විස එකට උපදීමක් නම් නැහැ. කුසල අකුසල් දෙක වෙන වෙන නිසා. ඉතින් ඒකෙන් තේරුම් ගන්නට ඕන අවිද්‍යාව කියන එක මේ මුළු සංසාරයම පිළිබඳව කෙනෙකුට පවත්නා මුලාව. ඒ කියන්නේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධය අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදා අඥානං. චතුරාර්ය සත්‍යයේ පිළිබඳව පවත්නා මුලාව නොදැනීම. ඒ අවිද්‍යාව. සංහාය කියන එක ඇතිවන්නේ ඒ සංසාරයේ කියන මේ ස්කන්ධ පංචකය පිළිබඳව ඇතිවන්නා වූ ඇලීම ආශාව. ඒ ස්කන්ධ පංචකයේ පිළිබඳව ඇතිවන්නා වූ ආශාව. දැන් ඒ දැන් චතුරාර්ය සත්‍යයෙන් චතුරාර්ය සත්‍යයෙන් සත්‍ය දෙකක් තිබෙනවානේ. ඒ ඒ ඇතිවත් වන්නේ ලෝකෝත්තර කියලා. ලෝකෝ නිර්වාණ සත්‍ය, නිරෝධ සත්‍යයයි මාර්ග සත්‍යයයි. ඒ ලෝකෝ. දැන් මාර්ග සත්‍යයේ පිළිබඳව අර පූර්ව භාග ප්‍රතිපදාව දක්වනවා. ඒ පූර්ව භාග ප්‍රතිපදාව මාර්ග සත්‍යයෙන් නෙවෙයි. පූර්ව භාග ප්‍රතිපදා වශයෙන් මේ මාර්ග ධර්මයන් මාර්ග ධර්මයන් මාර්ග සිතෙහි උපදනා වූ ධර්ම පූර්ව භාග වශයෙන් දියුණු කිරීම විසක ඒක ඒ මාර්ග ශක්තියම යෙදුර නෙවේ. නමුත් මේ ධර්ම වශයෙන් බෙදා දක්වන විට ඒවට කියන්නේ මග්ගංග කියලා. මොකද ඒව මග්ගංගයි කියන්නේ ඒ මාර්ගය තිබෙනවානේ. මාර්ගය මාර්ගය මේ දෙවදෑර මාර්ගයක් තිබෙනවා. එකක් දුර්ගති මාර්ගය, අනෙක සුගති මාර්ගය, අනෙක නිර්වාණ මාර්ගය. දුර්ගති මාර්ගය ඒකාර්ථයෙන්ම අකුසල මාර්ගයක්. අකුසලයන් ගෙන්නේ යු. ඒ නිසානේ දැන් මග්ගංගං මග්ගංගානි ද්වාදස මග්ගංගානි ද්වාදස මග්ගංගා මාර්ගාංගයේ 12 දිනක් දක්වා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වායාම, මිච්ඡා සමාධි. ඒ ඒ හතර මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වායාම, මිච්ඡා සමාධි. එහෙම දක්වනවා අකුසල මාර්ගාංග හතර. ධර්ම වශයෙන් වැඩිවන්නේ එකකි. අර සම්මා දිට්ඨි කියන සම්මා කියන වචනේ යොදලා ගත්ත අංග අටට ධර්ම වශයෙන් එකතු වන්නේ විචා දිට්ඨි කියපු ගැන එන දිට්ඨිචෛතසිකය. අනිත් ඒවා විචා සංකප්ප කීවේ විතර්කචෛතසිකය. විචා වායාම කීවේ විරියචෛතසිකය. විචා සමාධි කීවේ ඒකග්ගතචෛතසිකය. ඒ අකුසල සිද්ධිය යෙදෙන මේ විතක්ක, විරිය, ඒකග්ගතා කියන මේ තුන. ධිට්ඨිය ඕම මූල ධිට්ඨිගත සම්පයුක්ත සිත් වල ලැබෙන ධිට්ඨිය. දැන් ඒවා අකුසල මාර්ගාංග නැත්නම් දුර්ගතියට ගෙන යන මාර්ගාංග. දුර්ගතියට ගෙන යන. දැන් මිච්ඡා සංකප්පයක් කෙනෙක් ඇති ඇති කරගත්තා. මිච්ඡා සංකප්පයේ කීවේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. කියලා නෑ. කාම විතර්ක. විකාම විතර්කයන් උපදවා ගැනීම කියන එක නිසා තමන් අර වෙතික්‍රමණයේ කියන සීලයේ ඉම පැනගෙන යාම නොකලයි. බුදු ඒ විතර්කයේ උපදවා ගැනීම වත් අපසයි. කාම විතර්ක. මොකද ඒ වේලේ තමන්ට උපදින්නේ අපසල් සිතක්. ඒ ඒක ඉම පැනීමක් කළේ නැහැ. يعني වරද සිදු කළේ නැහැ. වරදක් කළේ නැහැ. කයින් හෝ වචනයෙන් අපි ගනිමු එහෙම. එහෙම වරදක් කළේ නැහැ. ඒ සිත සිතා ඉන්නේ වැරදි සිතිවිල්ල නරක සිතිවිල්ල කියන්නේ මිච්ඡා විතර්කයක්. කාම විතර්කයක්. ඉතින් මේ කාම විතර්කයේම සමාජයේ සිත පිරිසුදු කරන එකක් නෙවෙයි අපිරිසුදු කරන එක. අපිරිසුදු කරන. හොඳයි ඒකත් කාම විතරකයක් උපදවාගෙන සිටින කෙනෙක්. ඒකම දිගටම හරියට යම්කිසි නාදයක් රැව් පිළිවෙල් දෙමින් පවතිනා මෙන් මේ තමාගේ සිතෙහි ඇතිවන මේ කාම විතරකයම ඒ අරමුණේ යෙයිවගෙන නැවත නැවතත් නැවත නැවතත් ඔය ඇති වෙමින් ඇති වෙමින් සිටින අවස්ථාවකදී යම්කිසි ශාරීරික ආබාධයක් ඉස්මතු වෙලා මතු වෙලා ඒ වෙලාවේ තමාගේ ජීවිතක්ෂයට තමා ජීවිතක්ෂයට පත්වන්නේ නම් මේ ඇති කරගෙන තිබුණු කාම විතරකේ හේතුවෙන් තමාට ඊට අනුරූප වූ විපාකයක් ලැබෙන්නට පුළුවන්. මේ උපදවාගෙන සිටි කාම විතරකයෙන් තමාට ඒ දුර්ගතියට පැමිණීමට හේතු භූත වන කර්මයකට ඉඩ ලබා දීලා ඒ කර්මයෙන් අලුත් ප්‍රතිසන්දියක් ලබා දෙන්නට පුළුවන් දුර්ගතිය. ඒක වෙන්නට. තමන් ඒකාමිතරයෙන් යම් කිසි වරදක් සිදු නොකළා. ඒක අනිත් අකුසල විතරකයන්ට අකුසල කර්මයන්ට ඉඩ ලබා දෙන එකක් වෙනවා. ඒවායේ විපාකය මතු කර දෙන්නට අවස්ථාවක්. ඒ නිසා දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිහි කරමින් සිටින අවස්ථාවක් වෙනවා. ඒ අවස්ථාවේදී ඔහුගේ සිතෙහි ඔහුගේ සිත නරාග පරියුක්තිතං චිත්තං හෝති න දෝෂ පරියුක්තිතං චිත්තං හෝති න මෝහ පරියුක්තිතං චිත්තං හෝති කිය. රාගයෙන් නැග සිටී රාගය නැග ආසිතක් නොවේයි. ඒ අවස්ථාවේදී ඔහුට උපදින්නේ නැත. න දෝෂ පරිඋද්ධිතං චිත්තං හෝති. ද්වේෂය ඉස්මතු වූ ද්වේෂය නැගා සිතක් නෙවෙයි. ඒ කියන්නේ ද්වේෂ මූල සිතක් වන්නේ නැහැ. න මෝහ පරිඋද්ධිතං චිත්තං. මෝහයේ නැගා සිතක් වන්නේද නැහැ. කියන්නේ මෝහ මූල නැත්නම් අකුසල් සිතක්. කොටින් කියනවා නම් මෝහය හැම අකුසල් සිතකම තිබෙනවා. ඒක වන්නේ. උජුගතස්ස සත්ත්මින් සමේ චිත්තං හෝති. ඔහුගේ සිත ඍජු බවට පත් සිතක් වෙන ඒ අවස්ථාවේ. මොකද මෙනෙහි කරන්නේ බුදු ගුණයක්. බුදු ගුණයක්. එහෙම දක්වනවා. දැන් එයින් පෙනෙන්නේ අර අනිත් අවස්ථාවවලදී ඒ විදිහේ හොඳ දෙයක් සිහි නොකරමින් සිටින අවස්ථාවකදී ඉඳ තිබෙන්නේ මොනම දේවල් සිහි කරන්නටද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. ඉතින් ඒ බඳු විතර්කයන් උපදවාගෙන ඊළඟට සුදු විතර්ක මාත්‍රයකින් සෑහීමකට පත් වෙලා නිකන් ඉන්නවා නෙවෙයි. ඒ විතර්කය සහිත වූ ඒ ක්ලේශ ධර්මයන්ට ධර්මය කයින් හෝ වචනයෙන් ක්‍රියාත්මක කර. එතකොට තමන් සීල බෙහෙදයකටත් පැමිණෙනවා. කය වචන දෙකින් ක්‍රියා කිරීම හේතු කොටගෙන සීල බෙහෙදයකටත් පැමිණෙනවා. ඒක එතකොට විපාක දුර්ගති සංසාරයේ විපාක ගෙන දීමට සමාන අකුසල කර්මයක් ඉතින් මේ අකුසල කර්මය කරා තමාව ඇදගෙන ගියේ කුමකින්ද මේ මිච්ඡා විතර්කය ඒ නිසා ය අකුසල විතර්කයක් වන අතර දුර්ගතියට ඇදගෙන යාමට හේතු වන විතර්කය මිච්ඡා වායාම මිච්ඡා මිච්ඡා වායාම මිච්ඡා සංකප්ප මිච්ඡා වායාම මිච්ඡා සමාධි මිච්ඡා සමාධි මිච්ඡා දිට්ඨිය ගැන නම් අමුතු වෙන්නේ නැහැ මිච්ඡා දිට්ඨි විකවේ පරමාණි වජ්ජාමීති කියා බුදුරජාණන් වහන්සේ වදාළේ මානෙ මිත්‍යා දෘෂ්ටිය වැරදි අතරින් අන්තිමටම ඉහළම වර්ග කියලා ඉදක්වල තියෙනවා අන්තිම ඉහළ එහෙම වදාළේ නැහැ මේ ආනන්තරීය කර්ම ගැනලා ආනන්තරීය කර්ම ගැන උන්වහන්සේ වදාරලා නැහැ. පරමාණි වජ්ජානි. එහෙම වදාළේ. පරමාණි වජ්ජානි කියලා වදාළේ මිත්‍යා දෘෂ්ටිය. ඉතින් මේකෙන් පේන්නේ ඒ ආනන්තරීයටත් වඩා නරකයි කියන්නේ. ඒ මිත්‍යා දෘෂ්ටිය. ඒ තරම් භාවය. ඉතින් ඒ මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වායාම, මිච්ඡා සමාධි කියන මේවා මිත්‍යා දිට්ඨිය ඇතිවන්නේ දිට්ඨිගත සම්පයුක්ත සිත් හතරේ. මිත්‍යා සංකප්ප ඇතිවන්නේ අකුසල් සිත් 12. මිත්‍යා සංකප්ප අකුසල් සිත් 12 ඇතිවන්නා වූ විතර්කය මිත්‍යා සංකප්ප. මිත්‍යා වායාමයේ වන්නේද අකුසල් සිත් 12 උපදනා විරිය චෛතසිකය. මිත්‍යා සමාධි කියන්නේ අකුසල් සිත් 12 යෙදෙන ඒකග්ගතා චෛතසිකය. එතකොට ඒ අකුසල් Tamanට දුර්ගතියට මඟ වෙනවා. ඒක දුර්ගති මාර්ගය. ඊළඟට සම්මා දිට්ඨිය ආදී වශයෙන් දක්වන ඒ ආර්ය මාර්ගයට ඇතුළත් ඒ ධර්ම සුගති මාර්ගයක් වෙනවා නිර්වාණ මාර්ගය. සුගති මාර්ගයක් වෙනවා නිර්වාණ මාර්ගයක්. ඒ මොකද කියන්නේ? දැන් කෙනෙක් දන් දීම පිළිබඳව මම අපි ගන්නෙමු වික්ෂුන් වහන්සේට සංඝයාට දන් දීම බලාපොරොත්තු අදහස් කොට. ඒ පිළිබඳ විතර්කයන් උපදවා ගන්න. ඒ විතර්කයන් ඒ ඒ පිළිබඳව කරන කල්පනා පිළිබඳ විතර්ක. ඒවා වැරදිද නරකද? එහෙම කියන්නේ නැහැ. ඒවා නරක විතර්ක නේද? ඒවා ඒවා හොඳ සම්මා සංකප්ප. දන් දීමට ඇතිවන සිටවිල්ල නරකයි කියලා කාටද කියන්නේ? ඒ සම්මා සංකල්ප. අන්‍යයකට අමාරුවකටපත් වූ සිටින කෙනෙකුට ඔහුගේ තත්වයෙන් ඔහු ගොඩනගා ගැනීම, ගොඩ ගැනීම සඳහා යම් උපකාරයක් කිරීමට සිට ඇතිවීම ඒ සම්‍යක් සංකල්පය. විචා සංකල්පයක් නෙවෙයි සම්‍යක් සංකල්ප. අනේ විදිහට ඒ සම්‍යක් සංකල්ප කියන ඒවා කුසල පක්ෂෙහි උපදිනවා. ඒ කුසලෙයිමනේ ඒවා තියෙන්නේ. ඒ කුසල් වශයෙන් ඇතිවන සම්මා සංකප්පය මිච්ඡා සංකප්පයට ප්‍රතිවිරුද්ධයි ප්‍රතිවිරුද්ධ ඉතින් ඒ නිසා කෙනෙකුට උපදිනවා නම් කාම විතරක ඒක දුර්ගතියට ගෙන යාමට හේතු වන විතර්කයක් වන අතර ඒතනත්තාටම උපදවා ගත හැකි නික්කම්ම සංකප්ප නික්කම්ම සංකප්ප ඉතින් නික්කම්ම සංකප්පයක් උපදවා ගැනීම සුගතියට යාමටත් හේතු වෙනවා. දැන් නිවනක් ලබා දෙන්නට ඉවහල් වෙන හේතු වෙනවා. එමුද සුගත සුගතිගාමි සුගතිගාමි කුසල් කියලා කොටසක් තියෙනවා. නිර්වාණගාමි කුසල් කියලා තව කොටසක් තියෙනවා. සුගතිගාමි කුසල් තමයි අපි සතුන් මැරීමෙන් වැළකීම ආදී වශයෙන් කරන, ඉස්මී රැකීම වශයෙන් කරන ඒවා ඒවා සුගතිගාමි කුසල්. ඒ වගේම මේ සුගතියේදී සැප සම්පත් ලබා දෙවන පින් කියනවා. පින් කියනවා. දැන් පිනේ කියන එක බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ පිනේ ඒ වහන්සේගේ පින කියන එක දක්වන්නේ මත් හැටියටද සුඛස්සේතං අභිවචනං යදිදං පිනා. පින කියා මේ නම දෙන්නේ කුමකටද? සැපයට නම. ඇයි එහෙම කියන්නේ? සැප ලබන්නේ කෙනෙක් පින නිසා කියන. පින් තිබෙන්නට ඕන සැප ලබන්නට. එහෙම නැතුව කෙනෙක් කොයි තරම් උත්සාහ කළත් උත්සාහ කළා. ඒ ඒ සැප ලබා දීමට ඉවහල් වන පින් තමාට නැත්නම් ඒ උත්සාහය නිසාම සැප ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි සමහර කෙනෙක් ඉන්නවා ඒ උත්සාහයේ සීමාවක් නැහැ. ඒ නැතිතරම් වීරයගෙන කටයුතු කරනවා. එහෙත් බලාපොරොත්තු වෙන ඒ සැප ලැබෙන්නේ නැහැ. ලබන්නට බෑ. ඒකට කාරණේ තමයි ඒ සැපට සැප ලබා ගැනීමට ඉවහල් වෙන පින මන්දකම පින් මන්දකම. එනිසායි සුඛස්සේකන් අධිවචනං යදිදම් ඥානං කියන්නේ යනවා. සදාල සමහරු සිරිනවා තමන්ගේ කිසිදු ව්‍යාපාරයක් උත්සාහයක් නැහැ. උත්සාහයක් නැහැ. සැපෙන් තමන්ට අඩුවකුත් නැහැ ඒකට. එහෙම වෙන්නේ කොහොමද? ඒ පෙර පින නිසා. ඉතින් ඒකට කවුරුවත් ඒවා නැති කෙනෙක් ඊර්ෂ්‍යා කරන්නට ඕනේ නැහැ. එහෙම ඊර්ෂ්‍යා කළ යුතුත් නැහැ. එතකොට Tamante தත්ත්වය තවත් භයානක වෙනවා. කොයිතරම් උත්සාහ කළත් සැප ලබන්නට බැරි අය. මා දන්නවා සමහර සිටිනවා ඒ අය. ඒ අය සමහර විටක තමාගේ ජීවිතයට, කී අනාගත ජීවිතයට පවා හානි කරන අමාර්ථය කියන්නේ මේ ජීවිතේ නෙමෙයි මීට පසු ලබන ජීවිතයට පවා හානි කර වූ වැරදි පවා කරනවා. තමා කරන ආරක්ෂාව. ආරක්ෂාව. මොනවාද? බොහෝ විට බොරු කියන. ඒ බොරු කියන්නේ කුමකටද? වැඩි ලාභයක් උපදවා ගන්න. තමා සේවය කරන්නේ තවත් ආයතන. සමාජ නෙවෙයි ආයතන. තමා ඒ ආයතනයෙහි කටයුතු කරන ඒ උසස් තත්වයක් Tamanta තිබෙනවා ඒ ආයතනයේ. ඒ ආයතනයෙන් ගැටුම් ලබන ඇතම අවස්ථාවලදී ඒ ලාභාංශ වලින් යම්සි කොටසක් ඒ අර ලබන ඉනිම කෙනෙක්. ඉතින් වඩ වඩාත් ලාභ ඒ ආයතනයට පෙන්වීම සඳහා එතම බොරු කියන. Tamanta බඩු ජීන මිනිසුන් ඉන්නවා. ඒ අයට බොරු කියනවා. ඔහුගේ ඔවුන් ගේන්නේ හොඳම බඩු විකුණන්නේ. මේ ආයතනයේදී ඒ බඩු වල තිබෙන යම් යම් දොස් කියනවා. මෙච්චර ඒ මුල් පන් මේ ලොකුම ඉහළ මේක නෙවෙයි. කියලා ඔවුන් ගණනක් කිව්වම ඒ ගණනට වඩා බොහෝම අඩුව ගන්න. වටිනාකමටත් වඩා අඩු ගන්න. ඉතින් ඔවුන් මේක දෙන්න බැහැ කියලා ඒ දෙන්න බැරි. මේ මේ අරන් තියෙන්නේ තේ ගන්න. කියලා තව මේ ගත ඒවා පෙන්නනවා. ඉතින් අර මිනිස්සු අර යන්නේ. දීලා යනවා. එහෙම Tamanta හංක. ඉතින් පස්සේ එහෙම කෙනෙක් හිතුවා ඇයි Tamanta බැරි? මේ Taman මේ වගේ ඔක්කොම කරලා මේ අන්‍ය ආයතනයකටයි ලබා දෙන්නේ. මටම බැරිය මේ වැඩේ කරන්න. ඒ නිසා පිටිය දෙන්න අස්සුණා. අස්සලා Tamanව පටන් ගත්තා ඒ කටයුතු කරන්න. ඉස්සෙල්ලාම අත ගහපු වැඩේ ලක්ෂ ගණනක් පාඩුවා. ශබ්දය. තමා ඒ පිට රටකට යැවූ ඒ ඒ භාණ්ඩවල එහිදී වරදක් සොයාගත්ත එක බෝතලයක තිබුණු හිටි කූඹියක් නිසා යවපු කොම වරකට ඒ අලාභ නිසා ඊට පස්සේ තව වැඩකට අත් ගිහුවා ඒක නිස්කලංශ ඒ මොකද ඔහුට තිබුණා පින අන්‍යයන්ට යම් කිසි මෙහෙයක් කරලා එමගින් ලැබෙන දෙයක් ලබා ගැනීමේ පින. නමුත් Tamanව පටන් ගත්තම ඔක්කොම වැස්ත වෙනවා. අනිම අවස්ථාව. අනේ නිසා ඒ කෙනෙක් කෙනාගේ කර්ම. ඒ නිසානේ දැන් සමහරු කියන්නේ ඒ අය මේ මොනවා හරි හිතවල වතුර දාලා පොහොර දාලා ඒව මොකක් දේ කරන්න ඕනේ නැහැ. නිකන් වෙන කෙරුවාම හොඳ අස්ලන්නක් පළදාවක් ලබනවා. සමහරු හැමදාම බලාගෙන හොඳට සාර්ථක කරලා ලබන්නට බෑ. ඒක තියෙනවානේ. ඒක කර්ම. ඒ නිසා ඒ ඒ එහෙම தත්වයන් ඇතිවන්නේ තමාගේ పూర్වකృత පුණ්‍යා පුණ්‍ය කුසල් අකුසල් කියන මේවා ඒ බව තේරුම් ගන්න ඕනේ. ඒ හොඳටම දැනගන්නට පුළුවන්. ඒ පිළිබඳව හරියටියට සලකා ගන්නට පුළුවන් ආගමක් තමයි අපේ ආගම. අපට කර්මය කර්ම විපාකයේ පිළිබඳව ගන්නවා. කර්මය කර්ම විපාකයේ පිළිබඳව උගන්වනවා. ඒ වගේම උගන්වනවා කර්මය එකද එකම හේතුව නොවේ. ඒ කර්මය පවා ජය ගන්නට පුළුවන්. වෙන ආගම්වල කර්මය ජය ගන්නට බැහැ. මොකද කර්මය ජය ගන්නට බැරි නැවත නැවත ඉපදීමයි කියන එක නවත්වන ආගම් කොහෙවත් නැහැ බුද්ධ ආගම හැර. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සිංහනාද කළේ ඉදේව පඨමෝ සමනෝ ඉද දුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්ථෝ සමනෝ ශුඤ්ඤා කරත්තවාදා සමනේති අඤ්ඤේ. ඇයි ඒක වදාරන්නට හේතුව? මේ ශාසනයේ පමණයි සියලු කෙලෙස් කපන සියලු කර්මයන් නැති කරන එකම ප්‍රතිපදාව උගන්වන්නේ. ඒ තමයි ආර්ය ශ්‍රාණික මාර්ගය. අපි අද ඉතින් අවස්ථාව ඉස්සරහ.